ආනෙන්ජ සප්පාය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කුරෝසු විහෙරති කම්මාස ධම්මං නාම කුරෝණං නිගමෝ තත්‍ර කෝ භගවා භික්ඛෝ ආමන්තේසේ භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවායේ තදවෝචේ අනිච්ඡා භික්ඛවේ කාමා සොච්ඡා මෝස ධම්මා මායාකතමේ සම් භික්ඛවේ බාලලාපනම් යේච දිට්ඨ ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා යාච දිට්ඨ ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාම සංඥා උභයමේ සංමාර දෙයං මාරස්සේස විසයෝ මාරස්සේස නිවාපෝ මාරස්සේස ගෝචරෝ එත්තේ තේ පාපකා අකුසලා මානසා අභිජ්ජාපේ ව්‍යාපාදාපේ සාරම්භාපේ සංවත්තන්තේ තේව අරිය ශාවකස්ස ඉද මනෝසිකතෝ අන්තරාය සම්භවන්තේ తత్ర භික්ඛවේ අරිය ශාවකෝ ඉති පටිසංචික්ඛති යේච දෙත්ත ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා යාච දෙත්ත ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාම සංඥා උභයමේතං මාර දෙයං මාරස්සේස විසයෝ මාරස්සේස නිවාපෝ මාරස්සේස ගෝචරෝ එත්තේතේ පාපකා අකුසලා මානසා අභිජ්ජාපේ ව්‍යාපාදාපේ සාරම්භාපේ සංවත්තන්තේ තේව අරිය ශාවකස්ස ඉද මනුසිකතෝ අන්තරායාය සම්භවಂತಿ යන්නෝනහං විපුලේන මහග්ගතේන චේතසා විහෙරෙයං අවිභුය්‍ය ලෝකං අධිඨාය මනසා විපුලේන හේමේ මහග්ගතේන චේතසා විහෙරතෝ අභිභුය ලෝකං අදිඨාය මනසා යේ පාපකා අකුසලා මානසා අභිජ්ජාපේ සාරම්භා පීත්තේන භවිස්සන්තේ තේ සංපහානා අපරිත්තං ච මේ චිත්තං භවිස්සති අප්‍රමාණං ස්වභාවිතං තේ තස්ස එවං පටිපන්නස්ස තබ්බහුල විහාරිනෝ ආයතනේ චිත්තං පසේදති සම්පසාදේ සති ඒතරහිවා ආනෙන්ජං සමාපජ්ජති පඤ්ඤායවා අධිමුච්ඡති කායස්ස භේදා පරං මරණාඨානමේ සම්විජ්ජති යන්තං සංවත්තනිකං විඥානං අස්ස ආනෙන්ජෝපගම් අයං භික්ඛවේ පඨමා ආනෙන්ජ සප්පායා පටිපදා අක්ඛායති පුනච පරම් භික්ඛවේ අරිය ශාවකෝ इति පටිසංචෙක්ඛති යේච දිට්ඨ ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා යාච දිට්ඨ ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාම සංඥා යං කිංචී රූපං චත්තාරිච මහා භෝතානේ චතුන්නං ච මහා භෝතානම් රූපන්ති තස්ස එවං පටිපන්නස්ස තබ්බහුල විහාරිනෝ ආයතනේ චිත්තං පසේදති සම්පසාදේ සති ඒතරහිවා ආනෙන්ජං සමාපජ්ජති පඤ්ඤායවා අධිමුච්ඡති කායස්ස බෙදා පරං මරණාඨානමේ සංවිජ්ජති යන්තං සංවත්තනිකං විඥානං අස්ස ආනෙන්ජෝපගං අයම් භික්ඛවේ ဒ ුතියා ආනෙන්ජ සප්පායා පටිපදා අක්ඛායති පුනච පරම් භික්ඛවේ අරිය ශාවකෝ ඉති පටිසංචෙක්ඛති යේච දෙට්ඨ ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා යාච දිට්ඨ ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාම සංඥා යේච දිට්ඨ ධම්මිකා රූපා යේච සම්පරායිකා රූපා යාච දිට්ඨ ධම්මිකා රූප සංඥා යාච සම්පරායිකා රූප සංඥා උභයමෙතං අනිච්ඡං යදනිච්ඡං තං නාලං අබිනන්දිතුම් නාලං අභිවදිතුම් නාලං අජ්ජෝසිතුම් තේ තස්ස එවං පටිපන්නස්ස තබ්බහුල විහාරිනෝ ආයතනේ චිත්තං පසේදති සම්පසාදේ සතේ ඒතරහි වා ආනෙන්ජං සමාපජ්ජති පඤ්ඤාය වා අධිමුච්ඡති කායස්ස බෙහෙදා පරං මරණාඨානමේ තං විජ්ජති යන්තං සංවත්තනිකං විඥානං අස්ස ආනෙන්ජෝපගම් අයං බික්කවේ තතියා ආනෙන්ජ සප්පායා පටිපදා අක්ඛායති පුනච පරම් භික්ඛවේ අරිය ශාවකෝ ඉති පටිසංචික්ඛති යේච දෙට්ඨ ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා යාච දෙට්ඨ ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාම සංඥා යේච දෙට්ඨ ධම්මිකා රූපා යේච සම්පරායිකා රූපා යාච දෙට්ඨ ධම්මිකා රූප සංඥා යාච සම්පරායිකා රූප සංඥා යාච ආනෙන්ජ සංඥා සබ්බා සංඥා යත්තේතා අපරිශේෂා නිරුද්ධන්තේ ඒතං සන්තං ඒතං පනේතං යදිදං ආකින්චඤ්ඤායතනන්තේ තස්ස එවං පටිපන්නස්ස තබ්බහුල විහාරිනෝ ආයතනේ චිත්තං පසේදතේ සම්පසාදේ සතේ ඒතරහිවා ආකින්චඤ්ඤායතනං සමාපය්‍ය පඤ්ඤායවා අධිමුච්ඡති කායස්ස බේදා පරං මරණාඨානමේ සංවිජ්ජති යන්තං සංවත්තනිකං විඥානං අස්ස ආකින්චඤ්ඤායතනෝපගං අයම් භික්ඛවේ පඨමා ආකින්චඤ්ඤායතන සප්පායා පටිපදා අක්ඛායති කුණච පරම් භික්ඛවේ අරිය ශාවකෝ අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටි සංචික්ඛති ශුඤ්ඤමිදං අත්තේන වා අත්තනීන වාති තස්ස ඒවං පටිපන්නස්ස තබ්බහුල විහාරිනෝ ආයතනේ චිත්තං පසේදති සම්පසාදේ සති ඒතරහිවා ආකින්චඤ්ඤායතනං සමාපජ්ජති පඤ්ඤායවා අධිමුච්ඡති කායස්ස බේදා පරං මරණාටානමේ සංවිජ්ජති යන්තං සංවත්තනිකං විඥානං අස්ස ආකින්චඤ්ඤායතනෝපගම් අයම් භික්ඛවේ ဒ ුතියා ආකින්චඤ්ඤායතන සප්පායා පටිපදා අක්ඛායති කුණච පරම් භික්ඛවේ අරිය ශාවකෝ ඉති පරිසංචෙක්ඛති නාහං ක්වචනේ කස්සචේ කිංචනත්තස්මින් නච මම ක්වචනේ කිස්මිචේ කිංචන නත්තේ තිත්තස්ස එවං පටිපන්නස්ස තබ්බහුල විහාරිනෝ ආයතනේ චිත්තං පසේදතේ සම්පසාදේ සති ඒතරේවා ආකින්චඤ්ඤායතනං සමාපජ්ජති පඤ්ඤායවා අධිමුච්ඡති කායස්ස බේදා පරං මරණාඨානමේ තං විජ්ජති යන්තං සංවත්තනිකං විඥානං අස්ස ආකින්චඤ්ඤායතනෝපගම් අයම් භික්ඛවේ තතියා ආකින්චඤ්ඤායතන සප්පායා පටිපදා අක්ඛායති පුනච පරම් භික්ඛවේ අරිය ශාවකෝ ඉති පටිසංචෙක්ඛති යේච දෙට්ඨ ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා යාච දෙට්ඨ ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාම සංඥා යේච දිට්ඨ ධම්මිකා රූපා යේච සම්පරායිකා රූපා යාච දිට්ඨ ධම්මිකා රූප සංඥා යාච සම්පරායිකා රූප සංඥා යාච ආනෙන්ජ සංඥා යාච ආකින් සංඥායතන සංඥා සම්බා සංඥා යත්තේ තා අපරිශේෂා නිරුද්ධන්තේ ඒතං සන්තං ඒතං පනේතං යදිදන්නේව සංඥානා සංඥායතනන්ති තස්ස ඒවම් පටිපන්නස්ස තබ්බහුල විහාරිනෝ ආයතනේ චිත්තං පසේදති සම්පසාදේ සති ඒතරහි නේව සංඥානා සංඥායතනං සමාපජ්ජති පඤ්ඤායවා අධේ මුච්ඡති කායස්ස භේදා පරං මරණාට්ඨානමේ සංවිජ්ජති යන්තං සංවත්තනිකං විඥානං අස්ස නේව සංඥානා සංඥායතනෝපගම් අයම් භික්කවේ නේව සංඥානා සංඥායතන සප්පායා පටිපදා අක්ඛායති තේ එවං බුත්තේ ආයස්මා ආනන්දෝ භගවන් සංඝේ තදවෝච ඉද බන්සේ දික්ඛෝ එවං පටිපන්නෝ හෝති නොචස්ස නොච මේ සියාන භවිස්සති නමේ භවිස්සති යදත්තේ යම් භෝතං තං පජහාමේති එවං උපේක්ඛං පටිලබති පරිනිබ්බායෙය්‍ය නුකෝසෝ භන්තේ භික්ඛෝ නවා පරිනිබ්බායෙයාති අපෙත්තේ කච්චෝ ආනන්ද වික්ඛෝ පරිනිබ්බායෙය අපෙත්තේ කච්චෝ වික්ඛෝන පරිනිබ්බායෙයාති කෝනකෝ බන්තේ හේතු කෝපච්චයෝ යේන පෙත්තේ කච්චෝ වික්ඛෝ පරිනිබ්බායෙය අපෙත්තේ කච්චෝ වික්ඛෝන පරිනිබ්බායෙයාති ඉදානන්ද වික්ඛෝ එවං පටිපන්නෝ හෝති නොචස්සනෝච මේසියා න භවිස්සති න මේ භවිස්සති යදත්ති යං භෝතං සංඛජාමි තී එවං උපේක්ඛං පටිලබති සෝතං උපේක්ඛං අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති තස්ස තං උපේක්ඛං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසායතිට්ඨතෝ තං නිස්සිතං හෝති විඥානං තදුපාදානම් සෝපාදානෝ ආනන්ද වික්ඛෝන පරිනිබ්බායති තේ කාම්පන සෝබන්තේ වික්ඛෝ උපාදීයමානෝ උපාදීයති තේ නේව සංඥානා සංඥායතනං ආනන්දාති උපාදාන සෙට්ඨං කිරසෝ භන්තේ වික්ඛෝ උපාදීයමානෝ උපාදීයති තේ උපාදාන සැට්ටං හිසෝ ආනන්ද බික්ඛෝ උපාදීයමානෝ උපාදීයසේ උපාදාන සැට්ටං හේසං ආනන්ද යදි දන්නේව සංඥානා සංඥායතනම් ඉදානන්ද බික්ඛෝ එවං පටිපන්නෝ හෝති නොචස්ස නොචමේසියා න භවිස්සති නමේ භවිස්සති යදත්තේ යං බෝතං තං පජහාමේති එවං උපේක්ඛං පරිලබති සෝතං උපේක්ඛං නාභේ නන්දති නාභේ වදති නාජ්ජෝ සහායතිට්ඨති තස්සතං උපේක්ඛං අනබිනන්දතෝ අනභේ වදතෝ අනජ්ජෝ සාය තිට්ඨතෝ නතං නිස්සිතං හෝති විඥානං න තදුපාදානං අනුපාදානෝ ආනන්ද වික්ඛෝ පරිනිබ්බායතේ තේ අච්චරියං බන්තේ අබ්බතං බන්තේ නිස්සාය නිස්සාය කිරණෝ බන්තේ භගවතා ඕඝස්ස නිත්තරණා අක්ඛාතා කතමෝ පනබන්තේ අරියෝ විමුක්ඛෝති ඉදානන්ද අරිය ශාවකෝ භික්ඛෝ ඉති පරිසංචෙක්ඛති යේච දිට්ඨ ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා ඊයාච දෙට්ඨ ධම්මිකා කාම සංඥා ඊයාච සංසරායිකා කාම සංඥා යේච දෙට්ඨ ධම්මිකා රෝපා යේච සංසරායිකා රෝපා යාච දෙට්ඨ ධම්මිකා රෝප සංඥා යාච සංසරායිකා රෝප සංඥා යාච ආනෙන්ජ සංඥා යාච අකින් සංඥායතන සංඥා යාචනේව සංඥානා සංඥායතන සංඥා ඒස සක්කායෝ යාවතා සක්කායෝ ඒතං අමතං යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ ඉතේකෝ ආනන්ද දේශිතාමයා ආනෙන්ජ සප්පායා පටිපදාන් දේශිතා ආකින්චඤ්ඤායතන සප්පායා පටිපදාන් දේශිතා නේව සංඥා නාසඤ්ඤායතන සප්පායා පටිපදා දේශිතා නිස්සාය නිස්සාය ඕඝස්ස නිත්තරණා දේශිතෝ අරියෝ විමුක්ඛෝ යංකෝ ආනන්ද සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වතං මයා ඒතානි ආනන්ද රුක්ඛමූලානි ඒතානි සොඤ්ඤාගාරානි ජායේත ආනන්ද මා පමාදත්ත මා පච්ඡා විප්පටිසාරිනෝ අහෝවත්ත අයං වෝ අම්හා කං අනුශාසනේති ඉදමවෝච භගවා අච්චමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දේති ආනෙන්ජ සප්පාය සුත්තං චට්ඨං